ඉන්නත් මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ මේ අත දන්නවා. ප්‍රායෝගිකත්වයට වැඩි නැඹුරුවක් සහිතව ප්‍රායෝගිකව අපි මොකද කරන්න ඕන කියන එක ධර්මානුකූලව කුමක්ද කරන්න ඕන කියන එක පිළිබඳව වැඩි අවධානයකින් යුක්තව කළ යුතු දේ ගැන සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවක් ධර්ම කරුණු සාකච්ඡා කරන ගමන්ම මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ ditthi visuddhiya පිළිබඳවයි. අපේ දෘෂ්ටිය ඍජු කර ගැනීම, දැක්ම નિවර්දි කර ගැනීම. ඒ සඳහා සීලයෙන් හිත පිරිසිදු කරගෙන ඒ වගේම සතර කමඨාන ආදියෙන් අපේ සිත පිරිසිදු කරගෙන ඒකාග්‍රතා චිත්තයක් ඇති කරගෙන අපි සඳහන් කරා නාම රූප තමන්ගේ මේ ශරීරයේ මේ කයේ මේ සිතේ නැත්තම් මෙතන සිද්ධ වෙන පුද්ගලයාය කියන වැඩපිළිවෙල නාම රූප වශයෙන් වෙන්කොට තමන්ගේ සිතින් දැන ගැනීම සඳහා හිත භාවිතා කළ යුතුයි කියලා. ඉතින් ඒ සඳහා උපදෙස් දෙමින් ඉන්න මේ දිනවල අපි ඒ සමගම අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, ඒ වගේම දැන් මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ අනාත්ම ලක්ෂණය පිළිබඳව මොකද ඒ නාම රූප පරම්පරාවේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අපි තේරුම් ගන්න ඕනේ හින්දා කොහොම නමුත් අද දවසේ අපිට ඊ දවසෙත් අපි සාකච්ඡා කරා අනාත්ම ලක්ෂණය ගැන. නමුත් අද අපි අනාත්ම ලක්ෂණය තවත් ඒ මොකද ආයතන වශයෙන් තමයි අනාත්ම ලක්ෂණය මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුන් අනාත්තා, සෝතං අනාත්තා, ගාහනං අනාත්තා, ජීව අනාත්තා. මේ විදිහට ඉතින් අපි හුඟක් වෙලාවට අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්න කටයුතු කරන අය ඉතින් පැත්තට ලා ඉඳගෙන රුක්ක මූලයක් අරඤ්ඤා ශුන්‍යාකාරයට ගිහලා චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගහනං අනත්තා ওই විදිහට ගන්ධා අනත්තා කිය කිය ওই 12ම කිව්වට හරියයිද නෑ කිව්වහම හරියන කට්ටියක් ඉන්නවා. කවුද? අපි අත කතා කරන වෙලාවනේ මේ වෙලාව නේද? එහෙම කිව්වහම හරියන කට්ටියක් ඉන්නවා. චක්කුන් අනත්තා කියනකොට චක්කුවේහි අනාත්ම ස්වභාවය පිළිබඳව හැඟීමක් තියෙනවා නම් ඊට කලින් තේරුම් අරගෙන. හරි. ආන්‍ය තනත්තාට නම් ඔය 6 ඔය 12 කියනකොට අනාත්ම සංඥාව ඇති වෙනවා. හරි හරියට මෙන්න මේ වගේ යම්කිසි පුද්ගලයෙක්ගේ නමක් කියනවා. යම්කිසි පුද්ගලයෙකුගේ නමක් කියනකොට ඒ පුද්ගලයාව සමහර අයට ප්‍රියයි. සමහර අයට අප්‍රියයි. සමහර අය අඳුරන්නේවත් නැහැ. අඳුනන්නේ නැති එහෙම කට්ටියක් මෙතන ඉන්නවා. මම මේ නම කියනකොට ඉතින් ඒ අඳුරන කට්ටියට සිතුවිලි එනවා. වේගෙන් හැඟීමක් එනවා. නේද? ප්‍රියයට ප්‍රිය හැඟීමක් එනවා, අප්‍රියයට අප්‍රිය හැඟීමක් එනවා, මධ්‍යස්ථයට මධ්‍යස්ථ හැඟීමක් එනවා. අඳුරන්නේ නැති අයට මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේ මම මේ අත්තන්ට කියනවා මේ ගිහිලා රුක්ක මූලයක් කරන්න ශුන්‍යාකාරයක් හොයාගෙන උඩුකය ඍජු තියාගෙන චක්කුං අනත්තා සෝතං අනත්තා ගාහණං අනත්තා ජීවය අනත්තා කාය අනත්තා කිසි කියන්න කියලා. වැඩක් වෙන්නේ. එහෙම වැඩක් වෙන්නේ මේ ලෝකේ ඉන්න හැම සත්වයකටම කෙනෙක් කියලා ත්‍රිදෙනවා. නේද? හැබැයි කොනිත් වෙනවට එක එක භාෂාවෙන් කියන්නේ එක එක වචන. ග්‍රහවත්‍ය වෙනවා. ඒ වගේම මේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය ගැන එක එක භාෂාවෙන් කියන්නේ එක එක විදිහට. හැබැයි අනිත්‍ය හැඟීම කාටත් එකද නැද්ද? හා. ලෝකයේ තියෙන අනාත්ම ස්වභාවය පිළිබඳ එක එක භාෂාවලින් කියන්නේ එක එක වචන වලින්. හැබැයි අනාත්ම හැඟීම එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපිට බුදුරජාණන් වහන්සේ හදලා දුන්නේ මෙන්න මේ හැඟීම් වෙනස් කරන වැඩපිළිවෙලක්. ඒක කුමන භාෂාවෙන් කතා කරත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි හැම වෙලේම අවධානය යොමු කරන්න ඕන මොකක්ද? චේතනාහම් වික්‍රේ කම්මං වදාමි කියලා දේශනා තියෙන චේතනාව කෙරෙහි හැඟීම කෙරෙහි අපි තුල උපදින හැඟීම කෙරෙහි. එහෙනම් ඒක තමයි වෙනස් කරන්න යන්නේ. හ්ම් මම ඉතින් මේ මේ ditthිවිසුද්ධිය ගැන කතා කරන වෙලාවෙහිඳත් අනාත්ම හැඟීම කියන තේරුම් ගන්න ඕන හින්දත් යමකට යොදවන්න ආයතනයකට යොදවන්න චක්කුන් අනාත්තා කියලා විමසන්ඩ පෙරාතුව අනාත්තා කියන වචනයට ඒ අයේ මේ ලෝකයේ තියෙන අනාත්ම ස්වභාවය ඒකට යොදවන්න කලින් තමයි තේරුම් අරගෙන ඉන්න ඕනද නැද්ද? ආ මේක තේරුම් ගන්නයි මේ උත්සාහයක් ගන්න. හරි? මේ ඒක කළ යුතුමයි කියලා දැනෙන්න මම පොඩි උදාහරණයක් කියන්නම් මේ අතන්ට. හිතට එකඟව ජීවත් වෙන එක හරිද? හිතට එකඟව ජීවත් වෙන එක හරිද? හරි. කවුරුත් කියවෝ හිතට එකඟව තමයි ජීවත් වෙන්න ඕනේ කියලා. මේ ඊයේ හන්දේ මම කාත් එක්ක හරි කරහින් ඉන්නවා. එහෙනම් අර වැඩක් කරා කියලා. අදුදී මම එතකොට තරහෙන් ඉන්නකොට මම ජීවත් වෙන්නේ කොයි විදිහටද? හිතට එකඟව. නේද? හිතට එකඟව මම තරහෙන් ඉන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. ඇයි නරක වැඩක් කරලා? අදුදී තමයි මම දැනගන්නේ. එයා එහෙම නරක වැඩක් කරලා නැහැ කියලා ස්ථිර වශයෙන්. දැන් අදුදී මම හිතට එකඟවම එයාත් එක්ක හොඳින් ඉන්නවා. එතකොට ඊයේ මම හිතට එකඟවම එයාත් එක්ක නරකින් හිටිය එක හරිද? වැරදි. තේරුණාද? නේද? එහෙනම් හිතට එකඟවම ජීවත් වෙන එක හරියන්නේ නැහැ. <laughs> ඒ මොකද හිත හැම වෙලෙම හරිනම් හිතට එකඟව ජීවත් වෙනවා කමන්නේ අපේ හිත වෙලාවකට වැරදි විදිහට හඳුනා ගන්නවද නැද්ද? ලෝකේ වැරදි විදිහට අපේ හිත හඳුනා ගන්නවා. එක එක්කෙනා එක එක්කෙනා කියන මේක තමයි හරි මේක තමයි හරි මේක තමයි හරි කියලා ඒ එක්කෙනා කියන්නේ ඒ අයට දැනෙන්නේ. දැන් දවල් තියෙන දිනාකට වටමේස සාකච්ඡා තියෙනවා. මේ දෙන්න දෙන්න එකතු කරලා නිවේදකෙක් ඉක්මනින් ඉඳගෙන අවසල තියෙනවා දකලා තියෙනවා. නේද? එතකොට මේ දෙන්නම කතා කරන්නේ දෙන්නම හරි කියලා හිතාගෙන. ප්‍රවැදලා මහ රණ්ඩු වගේ කතා කරලා. ඇයි? ඒ ඒ අයට දැනෙන දේ තමයි හරි කියලා හිතන්නේ. දහ දෙනෙක් කොතනකට දහ දෙනා කියන්නේ 10ක්. දහ දෙනා කියන්නේ 10ක්. කොහොමද දන්නේ හරිය? කාටද මේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දැනන කෙනා? කාටද මේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන්ම දැනන කෙනා? බුදුරජාණන් වහන්සේට විතරද? රහත් උත්තමයන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය රහත් වෙනවා කියන්නේ මොකද්ද? දෘෂ්ටිය නිවැරදි කරගන්න අපිට සිතුවිලි ඇති වෙන්නේ අපේ අපේ දෘෂ්ටීන් වලට අනුව අපේ දැක්මට අනුව හරිද එතකොට මම හරි කියලා හිතාගෙන ජීවත් වෙන්නේ ඒක නෙවෙයි කියන්නේ මේ නේද? අපි ඔක්කොම හොඳ කෙරුම්කාරයෝනේ නේද? පොඩ්ඩක් අත්තම මොකද? නේද? අනිත් අය අභිභවා බලන්න ඕනේ අපි එකතු වුණාම උනුන් පරයා යන කතා නේද? පින්නම් අපිට දැනුනේම නෑ ඒක. තේරුනේම නෑ ඒක. අද අපි කට්ටිය එකතුනහම අපි මොකද කරන්නේ හැම වෙලෙම හැම කෙනාම අනිත් කෙනාගේ මතය ඉවසන්නේ නෑ. එයා කොහොමද එහෙම කියන්නේ? එයා කොහොමද එහෙම කියන්නේ? එයා කොහොමද එහෙම කියන්නේ කියලා ඔක්කොමල තමන් හරි තමන් හරි කියන තැන ඉඳගෙන කටයුතු කරනවා. ඒ ඒ කිසි කෙනෙක් වැරදි නෑ. ඇයි ඒ ඒ කෙනාට දැන්න ඒ ඒ කෙනාට දැනෙන හැටි. හරිද? එහෙනම් අපි පළවෙනියෙන්ම පුරුදු වෙන්න වෙනවා. පළවෙනියෙන්ම පුරුදු වෙන්න වෙනවා මට දැනෙන හැටි හරිද දන්නේ නේද මේ ලෝකේ කාටද හරියටම දැනෙන්නේ මං හරියට වැඩ වගේක් කරනවා මං එක එක පිටිපස්සේ දුවනවා නේද මං වෙලාවකට අඬනවා මං වෙලාවකට හරි සන්තෝෂයෙන් ඉන්නවා ඒ මට දැනෙන හැටි ඒ දැනෙන හැටි හරියටම හරිද දන්නේ ආන්ගේ අදහස ඉස්සෙල්ලාම අපිට එන්න ඕනේ ඇයි? මේක හරි විකාර වුණා. ඇයි අපි අපි දිහා හැරිලා බලන්නේ නැත්තේ මේ කියන ප්‍රශ්නෙට උත්තරයක් ගන්න? අවුරුදු 10යිදී 12යිදී හරිම කියලා හිතාගෙන හිටිය දේවල් ටික දවසක් යනකොට වැරදි කියලා තේරෙනවද නැද්ද? ඊට පස්සේ හරි කියලා හිතාගෙන හිටිය දේවල් 20 25 වෙනකොට වැරදි කියලා තේරුන්නේ නැද්ද? 20 25යිදී හරි කියලා හිතාගෙන හිටිය දේවල් 30 35යිදී වැරදි කියලා තේරෙනවද නැද්ද? අදත් මම හරි කියලා හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා මේ ලෝකේ ජීවත් වෙන එක ගැන. තව ටික දවසකින් තේරෙයි ඒකත් වැරදි කියලා. කවදද මම හරියටම හිතන්නේ? කවදද මට හරියටම හිතෙන්නේ? හැමදාම වැරදි විදියට හිත හිත ඉඳලා මාව මැරලා ගියොත් ලොකු අපරාධයක්ද නැද්ද? ඒ කියන්නේ මට කවදාකවත් මේ ලෝකේ තේරුම් ගන්න බැරි වෙයි එහෙම වුණත් එහෙම. ඒ වෙනස් විදිහට පේන්නේ. නේද? උමුන් පරයා යන මිනිසුන් ඉන්නේ එකයි. රහතන් වහන්සේලා එක තැනකට වෙලා ජීවත් වෙච්ච අවස්ථා තියෙනවා. ගෝසිංහ වනයේ. ඒ වගේ අවස්ථාවලදී උන්වහන්සේලා උන්වහන්සේලා ගැන සඳහන් කරපු අවස්ථා තියෙනවා. අනුරුද්ධ හාමුදුරුවෝ එක තැනකදී කිම්බිල හාමුදුරුවෝ ගැන කියනවා බුදුරජාණන් වහන්සේට ගතු කියනවා. උන්වහන්සේගේ හිත මට තිබුණා නම් කියලා මට හැම වෙලෙම හිතෙනවා කියලා. ඒ තරම් ප්‍රිය චක්‍රයෙන් වාසය කරනවා. කියන්නේ මොකද්ද? අර පැත්ත මෙහෙට තිබ්බනම් හොඳයි. මට වැඩිය හොඳයි අර පැත්ත මෙහෙට තිබ්බනම් කියලා. ඒ තරම් එකිනෙකාට ප්‍රිය වාසය කරන්නේ එතන මාත්‍රීය ගැටීමක් ඇති වෙන්නේ නෑ. ඇයි? දැක්ම එකයි. හරි. ඒකෙන් කවදා හරි දවසක මේක මම උදාහරණයකින් තව පැහැදිලි කරන්නම්. බුදු කෙනෙක් පහළ වෙනකන් අපේ පින්නත් නේ අපිට මේ අපි වැරදියට හිතන්නේ වැරදියට අපිට හිතෙන්නේ කියලා දැනෙන්නේ හරි ಜಾති අන්ධයෙක් ඉන්නවා ඒ කියන්නේ උත්පත්තියෙන් අන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා මේ උත්පත්තියෙන් අන්ධ වෙච්ච කෙනාගේ කකුල් දෙක කොරයි කියලා හිතන්නකෝ එයා කවදාකවත් දන්නවද ඒ කකුල් කොරයි කියලා හැබැයි තවදින්න කියලා හිතන්නකෝ එයාට කවදාකවත් දැනෙන්නේ නැහැ ඒ කකුල් දෙක ඇදේටයි ඇවිදිනකොට යන්නේ කියලායි. පේන කෙලින් ඇවිදින අය දැනනවා ඇදයි කියලා ඇදයි කියලා දැනෙන්නේ ඒ දැනෙන විදිය හරි කියලා තමයි හිතෙන්නේ. දැනෙනවනේ ඇවිදිනකොට ඇදේට තමයි ඇදේට දැවුනට එයා දැන් නැහැ ඇදයි කියලා. ඒ දැනීමෙන් එයාට ඇදයි කියලා හොයාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකෙන් බෑගේ කවදාකවත් උත්සාහයක් නැහැ කටයුතු හොඳ කරගන්න. එහෙම නේද? හැබැයි කවදා හරි දවසක එයාගේ ඇස් දෙක හොඳ වුණොත් ආන්දාට යාට බලනකොට පෙනේ කෙලින් ඇවිදිනා ඉන්නවනේ මං ඇදෙට යන්න කියලා. නේද? ආන් එදායින් පස්සේ නේද යා තේරුම් ගන්නේ මගේ කකුලේ තියෙන ආබාධය හොඳ කරන්න ඕනේ කියලා උත්සාහ කරන ඉඳන් පස්සේ නේද? අන්න ඒ වගේ පින්නත් මේ බුදුබණ ඇහෙනතුරු අපේ හිත ඇදයි. අපේ సంతාන හිතන්නේ ඇදෙට, වැරදියට. බුදුබණ ඇහුනහම ලෝකේ අවබෝධ කරගත් උත්මයේගේ ඒ ධර්මයේ විග්‍රහය අපිට ඇහෙනකොට නුවණ තියෙන මිනිසුන්ට තේරෙනවා මට හිතෙන්නේ වැරදි විදිහටයි කියලා. මට මේ ලෝකය ගැන හිතෙන්නේ වැරදි විදිහට. හිතෙන්නේ හිතන්නේ නෙවෙයි සිතෙන්නේ වැරදි විදිහටයි කියලා. ආන්‍යදායද තමයි එතනත්තා මගේ හිත ඍදි කරගන්න ඕනේ, කෙලින් කරගන්න ඕනේ, අදේ හදාගන්න ඕනේ කියලා උත්සාහ ගන්න. හරි. එහෙනම් මේ මොන කාලයක්ද? අන්න ඒකට කාලයක්. ඒකින්ද අපි බලන්න ඕන අපිට හිතෙන විදිහ හරිද කියලා. හරි? මේක ලොකු වෙනසක් කරගන්න ඕනේ. එහෙම වෙනස් කරගත්තාම ලෝභ, දේශ, මෝහ ඇති වෙන්නේ නැති හැටි අපි මේ අනාත්ම සංඥාව ගැන සාකච්ඡා කරමින් පොඩ්ඩක් කතා කරමු. ඊළඟට අපි විග්‍රහ කරගත්තා පින්නත් මේ හිත, තමන්ගේ කය, තමන්ගේ සිත අනුන්ගේ කයවල් සහ අනුන්ගේ සිත් කියන ඒවා. එහෙනම් මම කෙටියෙන් මතක් කරන්නම්. මේ කය ක්‍රියාත්මක වෙන්නේ ස්වභාව වශයෙන්. ඊ අපි සාකච්ඡා කරේ මොනවද? ස්වභාවය වශයෙන්. කළුද, සුදුද, මිටිද, ඒ වගේම මූණේ හැදී, කනේ හැදී, නාහේ හැදී, ඇඟේ හැදී මේවා එකක්වත් තීරණය කරේ මන්ද? මමද? ඒවා මට ඕන හැටියට තීරණයක් ගන්න පුළුවන්ද? එන හැටියකට බලාගෙන ඉන්න වෙලා තියෙනවද නැද්ද? හිත වෙනකොට කොහොම වේද දන්නේ නැහැ. තව සතියකින් මොන හැඩයට මාව ඉඳිද්ද දන්නේ නැහැ. වයසට යනකොට කොහොම ඉඳිද්ද දන්නේ නැහැ. මොකක්ද දන්නවද? මොකක්ද දන්නේ නැහැ. උස කොහොමද මගේ මන්ද තීරණය කරේ? නැහැ. නිති තීරණය කරේ මන්ද? නැහැ. මහත තීරණය කරන්නේ මන්ද? ලෙඩ තීරණය කරන්නේ මන්ද? අපි මොනවද තීරණය කරන්නේ? මේ කය මොනවද මම තීරණය කරන්නේ? පිපාස උස්නියෝක දාඩිය දැමීමවත් දාඩිය මම දාගන්නවද දාඩි දානවද එපා කියලා අහනවද නෑ මේ මේකයි හිතුවක් කාර විදිහටම හැතිරෙනවා එහෙනම් මේ කය ගලාගෙන යන ගඟක් වගේ කිව්වොත් මොකද කියන්නේ ගලාගෙන යන ගඟක් ළඟට වෙලා ඉන්න මට ඒ ගඟේ එන මඩවත් රොන්වත් සුලිවත් මොකක්වත් නවත්තන්න පුළුවන්ද? බෑ. මට තියෙන එක ගලාගෙන යන්නදලා ඉන්න එකයි. මම අහනවා නියපොතු වෙනවා හැම වෙලෙම, කොණ්ඩය වෙනවා හැම වෙලෙම, දාඩිය දානවා, රුධිරය ගලාගෙන යනවා. හ්ම්. එක එක එක එක සිද්ධීන් මේකයි හුස්ම ගන්නවා. මේ හුස්ම වැටෙනවා. හුස්ම ගන්න මන්ද? මේ කයේ නුයේකුත් ක්‍රියාකාරකම් වගේක් වෙනවා. දත්මිටිකාවට මට නවත්ත ගන්න බෑ. දත්මිටිකාව මම නවත්ත ගන්නවා කියලා හිතලා නවත්ත ගන්න බෑ. නේද? සිද්ධ වෙන කිසිම සිද්ධියක් මට නවත්ත ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් අන්න බලන්න මේක මගේද නැත්නම් මේක වෙනත් වැඩ පිළිවෙලක්ද? මගේ නම් මට නවත්ත ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් මේක වෙනත් මොකක්ද? වැඩපිළිවෙලක් සිද්ධ වෙන තැනක්. හරිද? ඒක මෙසේ වේවා මම සුදු වේවා හෙට උදේ වෙනකොට සුදු වේවා නැත්නම් කළු වේවා අසනීප වේවා හෝ අසනීප නොවේවා කියලා හෝ පුළුවන් නාත ගන්න. බෑ එහෙනම් මෙසේ වේවා මෙසේ නොවේවා කියවට සිද්ධ වෙන එක ඒ ආන් එකට කියනවා මගේ වසඟයට ගන්න බෑ මගේ වසඟයට ගන්න බෑ මට ඕන හැටියට හරව ගන්න බෑ හරි. එතකොට ඇයි හාමුදුරනේ මට නැගිටින්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, කතා කරන්න පුළුවන් කියලා. ඕන වෙලාවට ඇවිදින්න පුළුවන් කියලා. මම මොකක්ද ඒකේ උදාහරණේ? අදත් ඒක හොඳ වැඩක් කරන්න. දැන් අපිට ඕන වෙලාවට නැගිටින්න මේ මගේ කයනේ. ඕන වෙලාවක නැගිටින්න ඕන වෙලාවක කතා කරන්න ඕන වෙලාවක හිනහ වෙන්න ඕන වෙලාවක ඇවිදින්න පුළුවන් කියලා නේද? එලාම් එක තියලා උදේට බුදිය ගන්නවා නැගිටින්නම් කියලා හතරට. එලාම් එක වදිනවා. දැන් ඊයර ඕන වෙලාව තිබ්බ හතර නැගිටින්න. පුළුවන්ද? මේ බැරුව ඉන්නකො නේද? නැගිට ගන්න බෑ නම් අන්තභාගය හැදිලා වගේ. කොහොමද තිබ්බත් නැගිට ගන්න බෑ. එතකොටම ඇඳේ සර්පෙක් ඉන්නවා වගේ දැනෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් නැගිටිනව නෙවෙයි පනිනවා නේද? අර නැගිට ගන්න උවමනාව තිබ්බ වෙලාවේ නැගිට ගන්න උවමනාව තිබ්බ වෙලාවේ නැගිට ගන්න බැරුව ඉන්නකොට ඇයි අර සර්පයා හිටියා වාගේ හැඟීමක් උපදවා ගන්න බැරුනේ? එහෙනම් ඒ හැඟීම උපදින්න නම් සර්පයා වුණොමද නැද්ද? ඒ හැඟීම උපදින්න නම් එකෙන් නැගිටින්න සර්පයා වුණා. ඒලා නැගිටින්න ඒ හැඟීම ඕනේ. ඒ හැඟීම උපදින්න නම් සර්පයා වුණමයි. එහෙනම් මට ඕන වෙලාවට හදාගත්ත හැකිද? දැන් සර්පයා ඉන්නකොට හැඟීම ආවා. දැන් පුළුවන් නැගිටින්න නැතුව ඉන්න. සර්පයා ඉන්නවා කියන හැඟීම ආවට පස්සේ නැගිටින්න තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මට වෙන හැටි ඒකද? නෑ. මට නිදි යන්න ඕන නම් නිදා ගන්න බෑ වෙලාවට. එහෙනම් හිතේ ඇති වෙන මේ හැඟීම් මට ඕන වෙලාවට ඇති වෙන්නෙත් නෑ. ඒ අනුව තමයි මේ ශරීර ක්‍රියාත්මක භාවයට යන්නේ. මේ කයයි මේ හිතයි කියන එක පින්නන්නේ හරි පුදුමයි. මතක තියාගන්න උදාහරණයක් කියන්නද? හ්ම් හරි බලන්න බලන්න සිද්ධ වෙන දේ. හිත හරියට නිකන් බෙරකාරයෝ වගේ. බෙරකාරයෝ පිරිසක් ඉන්නවා. කය හරියට නිකන් නැට්ටුවෙක් වගේ. හැබැයි නීතියක් තියෙනවා පදයක් වැදුනොත් නටන්න ඕනේ කියලා. බෙරකාරයෝ පදේ ගැහුවොත් නැට්ටුවා ඒ පදේට නටන්න ඕනේ කියලා එකක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් බලන්න අපිට වෙලා තියෙන දේ. ඔන්න ඇතුලෙන් පදේ වදිනවා. ඇයි හිත බෙරකාරය වගේනේ. තරහ පදේ වදිනවා. තරහ පදේ වදිනකොට ඒකට වෙන වෙස් මුණකුත් තියෙනවා ඒ වන්නමට. නේද? මේ තියෙන දැන් තියෙන මුණ නෙවෙයි. නේද? ඒක සලු එකක්. ඇස් රතු වෙලා තියෙන්නේ. නේද? මුණ ඉදිමිලා වගේ දත් පුට්ටු වෙලා වගේ තියෙන මුණක් හදලා නේද? හදා ගන්නවද හදනවද? හදා ගන්නවද? හැදෙනවා. <laughs> හැදෙනවා. නේද? හදා ගන්නව නෙවෙයි හැදෙනවා. හැදිලා නැගින්න බැරි නැගිටිනවා. ඇවිද්දෙනවා. අතමිටි මොළ වෙනවා. ඒ ඔක්කොම මං කරන දේවල්ද කරන දේවල්ද? කරන දේවල්. ආම් බලන්න ගලාගෙන යන ගඟ වගේ කිව්ව එකයි. නවත්ත ගන්න බෑ. නවත්ත ගන්න බෑ. නේද? හිතලා නැද්ද මම සාන්තව ඉන්න උන ප්‍රසාන්තව ඉන්න කෙනෙක් දැක්කහම හිත පිරීලා යනවා නේද? එතකොට වෙලාවකට හිතලා නැද්ද? මමත් අදින් පස්සේ සාන්ත වෙනවා කියලා. සාන්ත වෙනවා කියලා හිතලා නැද්ද? ආයෙ මං කාටවත් බයින්නෙත් නෑ. හයියෙන් කතා කරන්නෙත් නෑ. හැමෝටම හොඳින් සාන්ත වෙනවා කියලා හිතලා නැද්ද? ඉතින් හිතියද? කුණු ගොඩ ඇවිස්සෙනවා වාගේ නේද? ළඟින් ගියොත් නේද කවුරු හරි අකමැති විදිහට ගියොත් ඉවරයි. ඉතින් අන්න එහෙම හිතක් මේක. එතකොට ඉන්න තැනකින් නැගිටින්න නම් නැගිටින්න අවශ්‍ය කරන සිතුවිල්ල හැදෙන්න ඕනේ. ඒ සිතුවිල්ල හැදෙන්නේ මට ඕන වෙලාවට මට ඕන විදිහට නෙවෙයි. හරිද? එහෙනම් මේ මුළු ජීවිතේම කියන්නේ බලන්න මුළු ජීවිතේම අරගෙන මේ ඇත්තෝ පොඩි කාලේ හිතාගෙන හිටිය හිටිය විදිහට හිටිය විදිහටමද ඔය ඉන්නේ? පොඩි කාලේ තිබ්බන් නේද පොඩි කාලේ අවුරුදු 10 15 වෙනකොට බලාපොරොත්තු වගේ තිබ්බ මතක මම මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා කියලා. දැන් හරිද? කොරේ ගිහින් තියෙන්නේ හොලගේ ගිහිල්ලාද නැද්ද? හොලගේ ගිහිල්ලා නේද? කොහෙ ගියාද කියලා මම දන්නේ නැහැ. ඉතින් ටික කොහෙද දන්නේ නැහැ. අද හන්දෑනකොට මොනවද දන්නේ නැහැ. අනුන්ට අයිති වැඩ පිළිවෙලක ඉන්නේ කියලා තේරෙනවද? නේද? අනුන්ට අයිති වැඩ පිළිවෙලකක් ඉන්නේ. ඒක තව හොඳට ප්‍රකට කරගත්ත හැකියි. මේ බලන්න දෙන වදේ තේරිලා තියෙනවද? විඳින වදේ තේරිලා තියෙනවද? මං කීප වතාවක් කියලා තියෙනවා ආයෙ කියන්න. ආය ආය කිව්වට කමන්නේ නැහැ. මොකද අත්‍යවශ්‍ය හින්දා. උදේට නැගිට්ටහම අම්මෙකුට හරි තාත්තෙකුට හරි කිසිම අවසරයක් නැතුව එයාගේ හිත කියනවා යනවා ගිහින් ලොකු පුතා බලන්න යනවා කියලා. හරිද? දැන් ඇතුලෙන් හිතෙන ගතියක් එනවා මේකත් එක්ක. යන්න ඕන කියලා තල්ලුවක් එනවා ඇතුලේ. නේද? දැන් මෙයා කල්පනා කරනවා නේ මට බෑ අප්පාද යන්න මං ඔන්න ඉන්නවා මෙහාට වෙලා කියලා. හරි. එහෙම ඉන්න හැදුවොත් මොකද කරන්නේ මේ හිත? ටික ටික රත් කරනවා. නේද? ටික ටික දවනවා. ටික ටික පුච්චනවා. නේද? හිත ඇතුලෙන් දරා ගන්න බැරි තත්ත්වයක් එනවා. දරා ගන්න බැරි වෙනකොට ඉන්න බෑ. දැන් බලපෑම් තියෙන, දැඩි බලපෑම් තියෙන කොහෙන්ද? හිතෙන්. අකමැත්තෙන් හරි Tamanට අමාරුවෙන් හරි යන්න වෙනවද නැද්ද? ඔන්න දැන් මල්ලකුත් කරේ තියාගෙන යන්න පටන් ගන්නවා. දැන් ඇයි මේ දැන් මේ හිත තල්ලු කරලා? යන්න යනකොට මේ කය මොකද කියන්නේ? දෙන්න යන්න කියලා කකුල රිද්දවනවා. දැන් පයින් යන්නේ කියලා හිතනවා. හරි කකුල රිද්දවනවා. ඒත් යනවා. ඒතකොට තව රිද්දවනවා. හරි දැන් මොකද කරන්නේ? දැන් හිත නලවන්න තමයි යන්න ලෑස්තිනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කය නලවන්න වෙලා එපා. ඒ පාර මොකද කරන්නේ? එහා පැත්තේ ගල් ගෙඩියක් තියෙන උතනින් අම්මේ කියලා ඉඳ ගන්නවා. දැන් මේ මොකද කය කය කියන එකට අවනත වෙන්න වෙලා. එහෙම චුට්ටක් වෙලා ඉඳන් ඉන්නකොට ඔන්න කය ටිකක් හරියනකොටම ආයෙ හිත මොකද කියන්නේ? දැන් නැගිටිනවා දැන් යනවා ආයෙ. කියනවා. දැන් ඉතින් යන්න ඕනේ. ආයෙ යනකොට ආයෙ ටිකක් දුර යනකොට ආයෙ රිදෙනවා. ආයෙ ඉඳ ගන්න ඕනේ. ඔන්න ඔය වගේ බලපෑම් දෙකකට යට වෙලා නේද ජීවිතේ. මොකද කියන්නේ? සියලු වැරදි. රාගාදී කෙලෙස් ධර්ම පවා. හැම දෙයක්ම මේ ඇතුලෙන් එන අපිට මේ මොහොතේ විමසිල්ලෙන් Tamange ඇතුලට යොමු වෙලා බලුවොත් හොඳ විමසිල්ලෙන් මෙහෙම හොඳට බලුවොත් තේරෙනව නේද මේක ඇතුලෙන් ක්‍රියාත්මක භාවයට එන දැඩි හැඟීම් වගේක් තියෙනවා ඒවා මේ කය නටවන බව නේද කය නටවන බව ඒවා මගේ වැඩේ නෙවෙන බව තේරෙනවද ඒක ගැලීමක් කියලා තේරෙනවද ගැලීමක් කියන එක ගඟක් වගේ. හේතු ඇතුව සකස් වෙන හැඟීම්. ඒ හැඟීම් වලට අනුව මේ ලෝකෙම මිනිස්සු. මේ ලෝකෙම මිනිස්සු ඇතුලෙන් උපදින හැඟීමෙන් ගිනි ගන්නකොට ඒ ගින්න නිවා ගැනීමේ වේගයෙන් දුවන නගරයක් අරන් බලන්න මේ මොහොතේ කොළඹ නගරය කියලා හිතන්න මේ මොහොතේ මොකද වෙන්නේ දුවනවා දිවිල ඔක්කොම දුවනවා දුවන්නේ මේ අතුලාන්තයෙන් Tamanට අයිති නැතුවම එන බලවේගයට කර කියා ගන්න දෙයක් නැතුව. හරිද? දැන් කෙනෙක් මෙහෙම කියන්නේ අනාත්ම සංකල්පනාව හරියට ඇති කරගන්න. එතකොට අපි කරන වැඩ මගේ වැඩද? මං කරන වැඩ මගේ වැඩද ඇත්තටම? නෑ. කරන්න කෙරෙන වැඩ, කෙරෙන වැඩ. සියල්ල සිද්ධ වෙන්නේ මම කියලා ගන්න බැරි මගේ කියලා ගන්න බැරි ක්‍රියාවලියක් වැඩපිළිවෙලක් විතරයි. හරියට නිකන් ගඟක් කලනවා. ගඟක් ගලනකොට තැන් තැන් වල තැන් තැන් වල දැකලා තියෙන දියසුලි හැදෙනවා. ඒ දියසුලි හැදිලා ඒ වටේ තියෙන ඒවා කරකවලා ඒක ඇතුළට ගන්නවා. ඒක දියසුලිය වැඩක්ද? එක එක දියසුලි එක එක විදිහ. හේතු අනුව සකස් වෙච්ච කැරකිල්ලක්. ඒ භූ විෂමතාවන එක එක ඒවා. ඒ වගේ මෙතන තියෙන නාම රූප પરම්පරාව කියන එක මගේ වැඩ නෙවෙයි බව ඉතා ප්‍රකටයි හොඳට බලන කෙනෙකුට. නමුත් ඒක අපිට හිතෙන්නේ මගේ වැඩක් කියලා. තමන්ව හොඳට විමසනකොට කෙනෙකුට තේරෙනවා ඒක මගේ වැඩක් නෙවෙයි ඒක සිද්ධියක් කියලා. ඒක ක්‍රියාවලියක් කියලා. හේතු අනුව සිද්ධ වෙන වැඩපිළිවෙලක් මිසක් මගේ වැඩක් නෙවෙයි. නැගිටින්න, ඉඳගන්න, කතා කරන්න මේ බණ ටික කියන්න පවා අතීත සිතුවිලි හේතු වෙලා මිසක්කා ඒවා හේතු වෙලා මෙතන සකස් වුණේ නැත්නම් මේ වැඩේ කරෙන්නේ නැහැ ඒක ඒක එක්තරා වැඩපිළිවෙලක් එක්තරා ක්‍රියාවලියක් ක්‍රියාවක් නේද ඒක මගේ වැඩ නෙවෙයි ඔන්න මගේ දිහා බලපන් මට පෙනිච්ච දේ දැනෙච්ච දේ හරිද එතකොට කෙනෙක් කියයි එහෙනම් ඔබ වහන්සේලාම කියන්නේ හිත පාලනය කරගන්න කියලා. ඒ පාලනය කරන්නේ කවුද කියලා හරි. පාලනය කරන්නේ කින්නවනේ කියලා කියයි. හරි? දැන් බලන්න. ඇයි මේ බණ කියන්න වෙලා තියෙන්නේ? හරි. හා. ඊටදී මේක තේරුම් ගන්න මම මෙහෙම කියන්නම්. කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතය යහපත් ආකාරයකට සකස් කරගන්නව පාලනය කරලා. හරි? ආන්ගේ පාලනය සිද්ධ වෙන්නේ කොහොමද? අතීතයේ ආගේ අම්මා හෝ තාත්තා හෝ ගුරුවරු හෝ කල්යාණ මිත්‍රයෝ හෝ එයාට හොඳින් අවවාද දීලා තිබ්බොත්ද නැද්ද ඒ පාලනය සිද්ධ වෙන්නේ? කියන්න බලන්න. නුකුත්ම නැත්තම් වෙයිද? නෑ. එහෙනම් මේ මොහොතේ මෙතන යම් පාරණයක් වෙනම් ඒක මගේ ගුරුවරු දෙමව්පියෝ කල්යාණ මිත්‍රයන්ගෙන් මට ලැබිච්ච මගේ සිතට ලැබිච්ච අතීත සිතුවිලි නේද හොඳ නරක කියලා දුන්නේ වාගේ ප්‍රතිඵලයක් විදිහට මම මේ වෙලාවේ නැගිටිනවා ක්‍රියාත්මක වෙනවා ඒ ඔක්කොම කරන්නේ අන්න එහෙමද නැද්ද අන්න එහෙමයි එහෙම නේද එහෙනම් ඒක හේතු ඇතුළද නැත්නම් ඒක මගේ වැඩක්ද නැද්ද බලන්න බුද්ධ ශාසනයේ තියෙන අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මුළු ශාසනයම කවුරු මත රඳාපවතිනවා කියලාද? කල්යාණ මිත්‍රයන් මත. හරි. එහෙනම් කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන ආభాෂය. දැන් ඒක මොකුත් වෙන්නේ අපි කෙලින්ම ඍජුවම අපේ පැත්තට හැරෙමු. මම යහපත් වැඩක් කරනවා නම් කරන්නේ කවුරු හරි මට කවදා හරි කියලා දීපු හින්දාද නැද්ද? දන්න හින්දාද නැද්ද? පොතක් පතක් කියවලා හරි මේක කුසලයයි මේක අකුසලයයි මේක හොඳ දේ මේක නරක දේ මේක චාරිත්‍ර වාරිත්‍රි කියලා කොහෙන් හරි ඒ දැනගත දේ මගේ මනසෙන් නැగిලා එන හින්දාද නැද්ද එහෙනම් ඒව නෙවෙයි හේතු ඒව නැති වුණා නම් මේක කෙරෙයිද ඒව නැති වුණා නම් මේක කෙරෙන්නේ නැහැ විතක ඒව තිබ්බත් කෙරෙන්නේ නේද හොඳ නරක මතක් වුණාට වීරිය වගේ දේවල් නැත්තම් නේද මතක තිබ්බත් කරගන්න හම්බෙන්නේ නැහැ ඒ වගේ තියෙන හේතු සම්බන්ධයි කරමු කියලාද අපි කියනවා මම මෙච්චර කියලා දීලා තියෙනවා මෙයාට බෑනේ මේ විදිහට හිතෙන්න මෙයාට මේක කරන්න බෑනේ කියනවා නේද ඉතින් දෙයනේ ළමයෙකුට නිින්දයන් පටන් ගත්තොත් නිින්ද යනවනේ නේද ආන් ඒ වගේ තමයි හැම එකක්ම එතකොට මගේ ගුරුවරු ආදී අය මට මේවා කියලා දුන්නේ කාගෙන් දැනගත්තේ හින්දාද? ඒ අයගේ ගුරුවරුන්ගේ. කුසල අකුසල ගැන දැනගත්තේ ඒ අයගේ කල්යාණ මිත්‍රයන්ගේ. ඒ කල්යාණ මිත්‍රය දැනගත්තේ කාගෙන්ද? ඒ අයගේ කල්යාණ මිත්‍රයන්ගේ. කොහොම හෝ කොහොම කල්යාණ මිත්‍රයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ ඊට එහා ඊට එහා ඊට එහා වගෙන ගියොත් අන්තිමට පටන් ගන්න කොතනින්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. නේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේවා කොහෙන්ද? ඉබේද පහළ වුණේ. ලෝකාවබෝධය පහළ වෙන්නේ ඉබේද? පාරමිතා සම්පූර්ණ කිරීමෙන් තනියම අවබෝධ කරගන්න පාරමිතා සම්පූර්ණ කරගන්න ඕනේ. පාරමිතා සම්පූර්ණ කරගත්ත ගාත කෙනෙක් සමතිස් පෙරමුදම් පුරන්න ඕනේ. අන්න ඒ වගේ ඒ වගේ කෙනෙක්ගෙන් දසපාරමිතා සම්පූර්ණ කරගත්ත කෙනෙකුට ධර්මය හුණොත් එයාට අවබෝධ වෙනවා. අපේ සියලුවට අපි නිකන් හුළඟේ යන කොළ වගේ අපේ ජීවිතය. හරි ඒ ඒ ඒ ඒ කෙනාට හම්බෙන උපදේශ හම්බෙන ඒකයි කල්‍යාණ මිත්‍ර සම්පatti ප්‍රාර්ථනා කරන්නේ අපි හැම වෙලෙම. හම්බෙන දේවල් හැටියට තමයි සිද්ධ වෙන්නේ හැම දෙයක්ම. එහෙමද නැද්ද? ආන් එහෙම හැඟීමක් අපිට උපදින්න ඕනේ. මේ හැම හැඟීමක් උපදින්න ඕනේ. ඒ ඒ කෙනාට ඒ ඒ පොඩි කාලේ ඉඳන් හම්බෙච්ච යාළුවගේ සිතුවිලි પરම්පරාවේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි අනුව තමයි කියන හැඟීම අපිට තියෙන්න ඕනේ. හ්ම් දැන් මම මෙහෙම කියනවා. මම මෙතෙන්ට එක්කන් එනවා අවුරුදු 17 18ක් 19ක් 20ක් විතර වයස දරුවෙක් පිළිකාවක් හැදිලා කියලා. මේ ආයත මම පෙන්නනවා. පෙන්න බෑ මොකද හිතෙන්නේ? අනේ පව්. ඒ ලොකු අනුකම්පාවක් එනවද නැද්ද? ඇයි ආර අනුකම්පාවක් එන්නේ මස්නීපයක් හැදිලා තියෙන්නේ? ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි ඒක යට වුණා. ඒක යට වුණා කියලා දන්න හින්දා. එහෙම නේද? මම මෙතෙන් එක්කන් එනවා තාත්තව ඝාතනය කරපු ළමෙක්. එයා කියනවා මෙයා එයාගේ පියතුමාව ඝාතනය කරලා මේ ඉන්නේ. මෙයාට මොන හිතේද? පොඩ්ඩක් ආම්දුර එහෙම වුණ දෙන්කෝ. <laughs> ඈ කොනුත් වල හරියන්න හිතෙන්න තියෙනවා. ඇත්තටම හිතෙන්න ඕන කොහොමද? පළවෙනි ළමයා ගැනද දෙවෙනි ළමයා ගැනද වැඩියෙන් අනුකම්පාවක් හිතෙන්න ඕන. දෙවෙනි එක්කෙනා ගැන ඇයි ඒක එයා කරපු දෙයක් නෙවෙයි. එයා පුංචි කාලේ ඉඳන් එයාට හම්බෙච්ච මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ, උපදේශ ඒ කිසි දෙයක අධික වේගයක් පාලනය කරන්න අවශ්‍ය කරන ධර්මතාව උපදින දේවල් එයාට ලැබුණේ ලැබිලා නැහැ. ඒ විතරක් නෙවෙයි පියතුමාව ඝාතනය කරන්න තරමට අවශ්‍ය කරන වේගයක් එතන බාහිර හේතු හින්දා සකස් වෙලා. හොඳට හොයලා බලන්න මේ වගේ කතා ප්‍රවෘත්ති ඒ හැම එකක් අස්සෙම තියෙනවා එතෙන්ටපත් වෙන්න අවශ්‍ය කරන පැසබිමක්. හරිද? අන්න ඒක හොඳට අවබෝධ කරගත්තොත් මං අහන මේ අත්ංගෙන් කිසිම කෙනෙක් එක තරහක් ඇයිද? ඔය සංකල්පය ඇත්ත සංකල්පයක්. ඒක බොරුවක් නෙවෙයි. ඒක තේරුම් ගත්තොත් ළඟින් ඉන්න කිසි කෙනෙක් එක්ක තරහයයිද? නෑ. ඒක තෝරන්න අපි අර හැමදාම කියන උදාහරණෙම ඕනෙමයි. ඒක ලේසි ඒ උදාහරණය. මොකද්ද? නෝනෙක්ගේ මූණක ගෙඩියක් ඇවිල්ලා උදේ පාන්දර බලනකොට. මහත්තයා ගිහිල්ලා අම්මසේ මොකද මේ ගෙඩිය දාගත්තේ කියලා බයින්නවද? ඇයි බයින්නේ නැත්තේ? ඒක යා කරගත්ත දෙයක් නෙවෙයි. නෝනාට හොඳටම තරහා ගිහිල්ලා මහත්තයර බයිනවා. ඒක එයා කරගත්ත එකක්ද? ඒක එයා කරගත්ත එකක් නෙවෙයි. හරියට මේක දන්නවනම් මහත්තයා. ඒ අවබෝධය තියෙනවනම්. gediya දාලා තියෙන වෙලාවේ මොකද හිතෙන්නේ නෝනා ගැන? අනේ පව් රිදෙනවා ඇති. අඩු වෙන්න මොකක් හරි කරන්න ඕන කියලා හිතෙන්නේ. නේද? නමුත් බයින වෙලාවෙත් එහෙනම් මොකද හිතෙන්නේ? අනේ පව් රිදෙනවා ඇති කියලා හිතෙන්න ඕනේ නේද මං ඊයේ කිව්වේ gediya දාලා තියෙනවා දැක්කහම යකඩයක් වත් කරන් ගිහලා දරදර ගාලා අර යකඩය තුවාලෙන් තියලා එහෙම කියනකොට හරි අමාරුයි අපි ඔක්කොටම නේද එහෙම කරනවද නේද තරහ ගිහලා කෙනෙක් කෙනෙක් බයිනකොට අනිත් පැත්තට තරහෙන් බයිනවා කියන්නේ අර වගේම වැරද්ද නේද කෙනෙක් තරහ ගිහලා Tamanට බයිනකොට අනිත් පැත්තේ තරහ වැඩි වෙන විදිහට බනිනවා කියන්නේ හරියට තුවාලයක් හැදිච්ච වෙලාවක යකඩයක් රත් කරගෙන ගිහලා ජර ජර ගාලා අර තුවාලෙට තියලා පාරනවා වාගේ නේද? ඇත්තටම අනාත්ම සංඥාව තියෙන ඇත්තෝ කෙනෙකුට තරහක් ගිහිලා තියෙනවා දැක්කම දැනෙන්නේ කොහොමද යාට? මූණේ gediyak දාපු වෙලාවක දැනෙන විදිහටමයි. තේරුම් ගන්න පුළුවන් මම කියන කාරණා. ඒකට කවුද නිදහස් වෙලා තියෙන්නේ? තමන් ඒක මේක ගැලීමක් මේක මේ කෙනාට අයිති එකක් නෙවෙයි මේ බැනීම මේ ඊර්ෂ්‍යාව මේ ක්‍රෝධය මේ වෛරය මේ මේ හිංසාකාරී අදහස් මේ පරිගැනීම් අදහස් කිසිවක් යාට අයිති නෑ හරිද අන්න එවැනි චින්තනයකට අපි යන්න ඕනේ ආන් එදාට පින්නත් මේ ලෝකේ කිසිදු වැරද්දකට අපි සැලෙන්නේ නෑ හරිද දැන් කර්මේ තේරිලා තියෙනව නේද? දැන් ගෙවන කර්මේ කොයි වගේ එකක්ද? අනුන්ගේ වැරදි හින්දා හොඳට විඳවනවද නැද්ද? අනුන්ගේ වැරදි හින්දා හොඳට විඳවනවද නැද්ද? නේද? වැරදි කරන්නේ කවුරුවක්වත් විඳවන්නේ වෙන කවුරුවක්වත්. ඉතින් මේ කර්මකාර ජීවිතයේ වැරදීමක්. හරිද? අහවලා කළා අහවලා කළා කියලා අපිට දැනෙන හින්දා පරම්පරා ගණන් යනකම් අරෝ තියාගෙන. නේද? ඒකට සමාව එන්නේ නැහැ අපේ හිතේ. සමා වෙන්න මොකද කරන්න ඕන? අනිත් පැත්තට අනිත් පැත්තට කරන්න ඕනේ. නේද? සමහර කට්ටිය කියනවා එහෙලා තියෙනවා. මට මෙහෙම කිව්වා මට මේ ටික කියනකම් මට නිවන නැහැ. මොකද මෙහි ගිනිය අරන් මේ ඉන්නේ. අර ටික කියනකම් මේක හරියන්නේ නැහැ. ඒක මෙතන වැරද්ද කියලා තේරෙන්නේ මෙතන දෘෂ්ටිය කියලා තේරෙන්නේ මෙතන ඇදේ කියලා තේරෙන්නේ හරිද? මේ ඇදේ හරිය ගියම මොකද වෙන්නේ? අර පැත්ත ගැන මට තරහක් උපදින්නේ නැහැ. දන්නවා ඒක යා කරපු වැඩ නෙවෙයි කියලා. නැත්තම් පුදුම වැඩක් උපදින්නේ. මම ඔකට කියන්නේ හරියට සුචිලෝම ප්‍රේතයෝ වගේ කියලා තරහ යන අයට. හරිය අසරණයි තරහ යන අය. තරහ යන අය, ක්‍රෝධ කරන අය හරිය අසරණයි කියලා වෙන වෙලාවක කිව්වනම් මේ අත මට hina වෙනවා. ඔය හාමුදුරුවෝ කැපිදුට කියන්නේ අපිට කියලා. ඇත්තම කියන්න බලන්න අනුන්ගේ දොස් දැක අනුන්ගේ වැරදි දැක හැම නිමේෂයකම තරහ යන අය හරි අසරණයිද නැද්ද? නේද? තමන්ගේම වැරද්ද තමන්ගේ නැග යන්නේ. මොකද්ද වැරද්ද? මේ හිතේ තියෙන වැරදි දෘෂ්ටිය. ඒකින්ද එහා පැත්තේ කරන වැරදි දතර මෙහි යනගෙන තනියෙන් පුපුර පුපුර ඉන්නවා. සමහර අය අඬනවා. නේද? සමහර අයට දරා ගන්න බෑ. දවසම වැඩක් කරන්න බෑ. එතකොට හැම මොහොතකම ඇති වෙන මෛත්‍රියක් කරුණාවක් ඇති වෙන ස්වභාවයක් ඕනෑම වැරද්දක් කරපු කෙනෙක් කෙරෙහි මෛත්‍රියක් උපදින කරුණාවක් උපදින උපේක්ෂාවක් උපදින දක්මක් තමයි මේ අනාත්මය අවබෝධ කර ගැනීම මොකද කියන්නේ මම නිකන් අහන්න එවැනි දක්මකට ආවොත් මම මේ කියන චින්තනයට එනවමද නැද්ද නේද උද්දාමයටපත් වෙන්නේ නැහැ එතකොට බය වෙන්න එපා ලොකු ප්‍රශ්නයක් නෑ දැනට කාගෙන් හරි ආදරයක් එහෙම ලැබෙනවා නම් ඉක්මනට බැඳෙනවා ඒකට. හරිද? ලෝකය දැනෙන්නේ වැස්ස වගේ නම් අපි හිතන්න. ලෝකයේ තියෙන සියලු දේ වැස්ස වගේ. ඇයි? වැස්ස මට ඕන වෙලාවට වහිනවද? මට ඕන වෙලාවට පායනවද? නැහැ. එහෙනම් එහා පැත්තෙන් මට ලැබෙන ආදරය කියනක අරමුණු වෙනකොටත් වැස්ස වගේ සමාන හැඟීමක්. මේ වෙලාවේ නම් හොඳට වහිනවා. හරිද? හැබැයි මේ වැස්ස අනිවාර්යයෙන්ම පායනවා. හේතු අනුවයි වැස්ස වහින්නේ. ඒක තිය කොච්චර වෙලාවක් තියද කියලා මම දන්නේ නැහැ. ආන්ගේ හැඟීම නම් තියෙන්නේ එහා පැත්තෙන් ලැබෙන ආදරයක් ගැන. ඒ ගැන දැඩි එල්බ ගැනීමකට එයිද? නෑ. දැන් වෙලා තියෙන මොකද්ද? කොහෙන් හරි ආදරයක් හම් වෙනකොට හිතන්නේ මොකද්ද? මට මමයි හම්බුනේ මේක නම් වෙනස් වෙන්නේ නැහැ මේක පරණ හම්බෙච්ච ඒවා වගේ නෙවෙයි මේක තමයි වැඩේ කියලා ඔන්න අපේ හිත ඒක තදින් අල්ලගන්නවා. වැස්ස පායනවා කියලා දන්නේ නැහැ. වහිනකොට දන්නේ හැමදාම වහිනවා කියලා. හ්ම්. ඉතින් අන්තිමට පායනවාමයි පායනවාමයි නේද පුංචි කාලේ පුතුන්ගේ ආදරේ හැමදාම අම්මලා බලාපොරොත්තු වෙනවා. නේද? ඉතින් හරියනවද? නෑ එයාට ක්‍රිකට් හම්බ වෙනකොට ආදරේ අඩු වෙනවා. එයාට සංගීතය හම්බ වෙනකොට ආදරේ අඩු වෙනවා. නේද? එයාට තව මොනවාම හරි විශේෂත්වවල වින්දනය හම්බ වෙනකොට අම්මට තියෙන ආදරේ අඩු වෙනවා. අන්තිමට ලේඩි හම්බුනහම නේද? ඒත් අඩු වෙනවා. ඉතින් අම්මා මොකද කරන්නේ එතන මේ මේ ස්ත්‍රිය තමයි මගේ පුතාගේ ආදරය සම්පූර්ණයෙන් අයින් කරේ කියලා වෛර බඳිනවා. අපායෙ ගිහින්නවා තින්නේ. නේද? ඔක්කොම වැරදීම් හින්දා පින්නත් වැරදි දැක්ම හින්දා. නෑ. එතෙන්ට වෙනත් වෙනත් ඒවා යෙදිච්ච හින්දා ඒ ආදරේ අඩු වෙන්නේ. නේද? ඒක උපදින්න හේතුව ඕනේ. ඒක වැස්ස වගේ. අවුව වගේ. හ්ම් කෙනෙක් හරිය තරහ ගිලා ඉන්නවා. හරි. හයියෙන් වහම අපි කොහරි යන්න ලෑස්ති වෙනකොට. ඇඳුනුත් එමෙල ගන්නට හොඳ මඩ වදින ගන්නට වහිනවා. මම ඉක්මනට වස්ත්‍රය බහගෙන බහගෙන යනවාද මඩ ගාගෙන. නෑ මම මොකද කරන්නේ වෙලාවට. පොඩ පරිස්සමින් ඉන්නවා. ඇයි ඉන්නේ? මොකද්ද? රස අඩු වෙනකම්. ඇයි ඒ අඩු වෙනකම් ඉන්නේ? අඩු වෙනවා කියලා දන්නවම ටිකක් වෙලා හිටියොත් අඩු වෙනවා කියලා දන්නවා. ගොරෝ ගොරෝ අහනවා. ඒ වෙලාවට අඩු වෙනකම් ඉන්නවා. ගොරෝ ගොරෝ බයිනවා කවුරුහරි. තරහා ගිහලා ගොරෝනවා කවුරුහරි මට. මට කොයි විදිහට දැනෙන්න ඕන අනාත්ම සංඥා තියෙනවද? ඔය වැස්ස දිගටම තියෙන්නේ නෑ පොඩ්ඩක් පායනකම් මොකද කරන්න ඕන? පරිස්සමෙන් ඉන්න ඕනේ. නේද? පරිස්සමෙන් ඉන්න ඕනේ. හදන දරුවෙක් ගැන කොයි වගේ සංකල්පනාවක්ද තියෙන්න ඕනේ? වතුර පොහොර දැම්මොත් ගහක් හැදෙනවද නැද්ද හොඳට? අවශ්‍ය වෙලාවට අවුවේ තියලා අවශ්‍ය වෙලාවට හෙවණ තියලා වතුර පොහොර දැම්මොත් ගහක් හැදෙනවා. නේද? නොහැදි තියෙනත් පුළුවන් දෙයක්. සමහර දවස් හරි ඇත්තටම හැදෙන්නේ මොනවා කරත් හැදෙන්නේ නැති ගහක් තියෙනවා. හොඳයි හැදුනත් මට අයිතියක් තියනවාද ඒ ගහේ අත්තක් දකුණු පැත්තටම යන්න ඕනේ. මොකද මමයි වතුර දැම්මේ මමයි පොහොර දැම්මේ කියලා. ඒකේ අයිතිය මට තියනවාද? නෑ. ඒකේ අයිතිය ගහට තියනවාද? නෑ. එහෙම නේද? හරි. මම වතුර දාලා පොහොර දාලා ගහක් හැදුවා. දැන් උත්සවයක් ඇවිල්ලා මල් ගහක් කියන්නකෝ. උත්සවයක් ඇවිල්ලා. හෙට උත්සවේ. මං ගහ ළඟට ගිහලා කියනවාද? මමයි වතුර දැම්මේ මමයි පොහොර දැම්මේ හෙට නැත්තම් මල් වැඩක් තියනවාද? හෙට වෙනකොට මල් පහක් පුප්පන්න ඕනේ. නෑ මං එහෙම කියන්නේ නැත්තේ මගේ මනස දන්නවා. මල් පිප්ප වීමේ අයිතිය මටත් නෑ ගහටත් නෑ. ඉතින් ගහත් එක්ක දඟලලා වැඩක් නෑ. නේද? දරුවෙක් කියන්නේ ඒ වගේ. වතුර දැම්මොත් පොහොර දැම්මොත් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. නමුත් මට යාව දොස්තර කෙනෙක්ම කරන්න බෑ. මට යාව ඉංජිනේරුවෙක්ම කරන්න බෑ. මට යාව තවත් මට අවශ්‍ය විදිහටම ඔක්කොම කරවන්න බෑ. මට යාව උසයවන්න බෑ වගේ. මම අර කොටුවක් තරම් ගහනවා තා ටිකක් උසයනවා කියලා. නෑ ඒ අයිතිය මට නේද? ආන් ඒ වගේ මේක මගේ වසඟයට ගන්න බැරි ගලාගෙන යන ලෝකයක් කියන හැඟීම හදන්න ඕනේ. ඒක බොරුවක් නෙවෙයි ඒක සම්පූර්ණ ඇත්තක්. ඒක තමයි ලෝකයේ සත්‍ය తত্ত্বය. මට ඕන හැටියට නෙවෙන්නේ. හරියට අපේ ජීවිතේ කොයි වගේද? ගඟක් මැදට වෙලා ඉඳගෙන ඉන්න කෙනෙක් වගේ. මං ගඟ මැදටලා ඉන්නවා හාත්පසින්ම ගලාගෙන යනවා. ඒ වගේ මට අයිති නැතිව මගේ හිත, මගේ කය, අනුන්ගේ සිත්, අනුන්ගේ කයවල ගලාගෙන යනවා. නේද? ඉතින් මෙන්න මේ ටික අවබෝධ කරගන්න අපි හෙට ඉඳන් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන කමඨහන සාකච්ඡා කරනවා. චක්කං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධාං අනත්තා ආදි වශයෙන් තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිව සනසවන්න අපේ හිත වෙනස් කරා. අපේ දුක් ඇති වෙන්නේ නැති විදිහට අපේ හිත සකස් කරෙව්වා. මේකයි කියන්නේ තුන් ලෝකයක් සනසවදාලා වූ ධර්මය කියන්නේ ඒකයි. නිකම් තනි තනියම දුක් විඳින්න ඉන්න ඕනේ. ලෝකය හදලා සතුට වෙන එක නෙවෙයි. හිත හදලා දුක් ඇති වෙන්නේ නැති විදිහට හිත සකස් කරලා සන්තෝෂයෙන් ඉන්න විදිහක් තමයි ධර්මයේ තුල තියෙන මේ උත්කෘෂ්ඨ ස්වභාවය. ඉතින් ඒකින්ද මමත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරවන්න ඕනේ. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරන්න ඕනේ කියලා මේ ඇත්තෝ දඩිය අධිෂ්ඨානයක් අරගෙන තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදාන් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා. එහි ආනිසංස වාරයෙන් මේ අත්තන්ට උතුම් අවබෝධයට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත් මේ අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අංක 27න් දෙක ත්‍රිසංග දෝපාර කවුදාන දෙහිවල ලිපිනෙහි පදිංචි කලනරුවන් මහතා සහ කරුණාරුවන් මහත්මිය ඇතුළු පවුලේ සහෝදර දූදරු මුණුපුරු මිනිපිරියන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. කරුණාරුවන් මහත්මියගේ මීට මාස 3කට පෙර මියගිය මෑණියන් සහ පියාණන්ට පින් පිණිසත් කලනරුවන් මහතාගේ මියගිය දෙමව්පියන්ට පින් පිණිසත් වසර කීපයකට පෙර මියගිය චූටි පුතුට හා පෙරේරා මහතාට පින් පිණිසත් ඒ වගේම පවුලේ සියලුම සහෝදරව දූදරු මුණුපුරු මිනිපිරියන්ට සිත ප්‍රාර්ථනා කරමින් වගේම මෙම් පින්කමට සහභාගී සියලු දෙනා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඊටම කෙටියෙන් තමන්ගේ නංගොත් සඳහන් කරලා කටයුතු කරපු මේ පින්වත් ඇත්තන්ට අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසයක මෙහෙම දිනාටම දුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා දෙපාසයට මුතුන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු